ආයුබෝවන්. අද අපි බොහොම ජැඹුරින් කතා කරන්න සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ චාතුමගමේදී දේශනා කරපු හරිම වැදගත් සූත්‍ර දේශනාවක් ගැන. ඒ තමයි චාතුම සූත්‍රය. ඔව්. මේකෙදි විශේෂයෙන්ම කියවෙන්නේ ශාසනයට ඇතුළත් වන කෙනෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙන අභ්‍යන්තර බාධක හතරක්. එහෙම නැත්නම් බිය හතරක් ගැන. ඒකනේ මේ කතාව පටන් ගන්නේ භාග්‍යවතුන් වහන්සේ චාතුම කියන ගමේ නෙල්ලි වනයක වැඩ ඉන්න කාලෙක. ඔව්. එතකොට සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා ප්‍රමුඛව භික්ෂූන් වහන්සේලා 500ක් විතර බුදුරජාණන් වහන්සේව බැහැදකින්න වඩිනවා. ම්ම් එතන තමයි නේද අර පොඩි සිදුවීමක් වෙන්නේ. ඕ අලුතින් ආපු භික්ෂූන් වහන්සේලා එතන හිටපු නේවාසික භික්ෂූන් එක්ක අර කතාබහ කරමින් සෙනසුන් එහෙම හදාගන්නෙද්දී පොඩ්ඩක් ශබ්දය වැඩි වෙලා තියෙනවා. ටිකක් උස්සඩින් කතාබහ වෙලා ඉතින් මේ සද්දේ භාග්‍යවතුන් වහන්සේට ඇහෙනවා. ඇහිලා උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා කවුද මේ අර මාළු මරණ තන කෑ ගහන කෙවුලන් වගේ කෑ ගහන්නේ කියලා. හරියටම හරි. ඒ කියන්නේ ඒ තරමට සද්ද ඇහිලා තියෙනවා. ඉතින් කාරණේ දැනගත්තට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා ඔක්කොම කැඳවනවා. කැඳවලා අර විදියට මහනවා. මහණෙනි ඇයි මේ මසුන් මරණ තන කෙවුලන් කෑ ගහනවා වගේ මේ තරම් ഘോഷා කරන්නේ කියලා. පිළිතුර ලැබුණත් උන්වහන්සේගේ තීරණිය වුණේ ඒ භික්ෂූන් 500ම ආරාමයෙන් පිට කරන්න. මහණෙනි යන්න. ඔබව මම බැහැර කරනවා. ඔබ මා සමීපේ ඉන්න සුදුසු නෑ කියලා. ඒක ඇත්තටම බැලුම් බැලමට නම් හරිම තද තීන්දුවක් වගේ පේන්නේ. හැබැයි තින් ශාසනීය විනය සංවරය කොච්චර වැදගත්ද කියන එක පෙන්වන්න ගත්ත පියවරක් විදියට දකින්න පුළුවන්. ඒ වගේම භික්ෂුන් මහන්සියලාගේ කීකරුකම කිව්ව ගමන් කිසිම තර්කයක් නැතුව අවනත වෙලා පිටත් වෙලා යනවා. ඔව්. හැබැයි ඉතින් මේ පිටත් වෙලා යන භික්ෂූන් වහන්සේලා 500 දකින්නවා චාතුම ගමේ හිටපු ශාක්‍යවරු. ආ, යාලට කාරණේ දැනගන්න ලගිලා එයාලා තමයි මැදිහත් වෙන්නේ නේද? ඔව්. එයාලා භික්ෂූන්ට කියනවා පොඩ්ඩක් ඉන්න කියලා. එයාලා යනවා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න. ගිහිල්ලා මේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කතා කරනවා. ඒ ඉල්ලීමත් හරිම සංවේදී. එයාලා කියනවා ස්වාමිනී මේ පිරිස අතරේ අලුත පැවිදි වෙච්ච අය ඉන්න පුළුවන් ධර්ම විනය ගැන තාම අත්දැකීම් අඩු අය ඉන්න පුළුවන්. ඉතින් එයාලට ඔබ වහන්සේව දකින්න ලැබුණේ නැත්නම් එයාගේ හිත වෙනස් වෙන්න පුළුවන්, කලකිරෙන්න පුළුවන් කියලා ඒකට අපූර්ව උපමා දෙකකුත් ගනවා. ඔව් ඔව් අර අලුතින් හිටවපු බීජ පැල වගේ වතුර නැති වුණොත් වෙනස් වෙනවා. ඒව ගැන අර අම්මව දකින්න නොලැබුණොත් අර පොඩි වහු පෙටිය වෙනස් වෙනවා වගේ කියලා. ඒකම සහම්පති බ්‍රහ්මරාජයාත් එනවා නේද? ඔව් බඹලොවේ ඉඳලා ඇවිල්ලා අර ශාක්‍යවරු කියූපු කාරණාව මේ උපමා දෙකම පාවිච්චි කළ නැවතවතාවක් ඉල්ලා සිටිනවා මේ භික්ෂු සංඝයාන්ට අනුකම්පා කරන්න කියලා. ඉතින් මේ ඉල්ලීම් දෙකම නිසා භාග්‍යවතුන් වහන්සේ සෑහීමකටපත් වෙලා නැවත භික්ෂුන් වහන්සේලාට වඩින්න අවසර දෙනවා. ඔව් මහා මොග්ගල්ලාන හාමුදුරන්ට තමයි කියන්නේ මේ බව දන්වලා භික්ෂුන්ව ආපහු කෙඳවාගෙන එන්න කියලා. හරි. ආයමත් ආවට පස්සේ එතනදී තව වැදගත් දෙයක් වෙනවා භාග්‍යවතුන් වහන්සේ අග්‍ර ශ්‍රාවක දෙනමගෙන් ප්‍රශ්න කරනවා මුලින්ම සැලින් තාම්ජන්ගෙන් අහනවා භික්ෂූන්ව මම අර විදිහට බැහැර කරද්දි ඔබට මොකද හිතුනේ කියලා සරියු තාම්දරෝ කෙනා මට හිතුණා දැන් ඉතින් භාග්‍යවතුන් වහන්සේ අර ධර්මදේශනා ආදියෙන් මිදිලා අරහත් ඵලසුවයෙන් විවේකසුවෙන් ඉන්න නිසා අපිත් ඒ වගේම ඒ සුවයෙන් උත්සාහ රහිතව ඉන්න එක තමයි හොඳ. ඒත් ඒ අදහස භාග්‍යවතුන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. ඒ සිතුවිල්ල නවත්තන්න කියනවා. හැබැයි ඊළඟට මොග්ගල්ලාන හාමුදුරන්ගෙන් අහනවා මේ ප්‍රශ්නෙම. එතකොට උන්වහන්සේ කියනවා මට හිතුනේ භාග්‍යවතුන් වහන්සේ දැන් විවේකසුවේන් ඉන්න නිසා මමයි සරියුත් හාමුදුරුවෝයි මේ භික්ෂු සංඝයාව බලා ගන්න ඕනි කියන එක. අන්නේ අදහසට භාග්‍යවතුන් වහන්සේ සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. ඒක අනුමත කරනවා. මෙතනින් අර නායකත්වයේ වගකීම බාරගන්නීම කොයිතරම් වැදගත්ද කියන එක පැහැදිලි වෙනව නේද? ඔව් ඒක හරිම පැහැදිලි. එකක් Tamanගේ විමුක්තිය ගැන හිතනෝ අනික අනිත්‍යයේ වගකීමත් ගන්නවා. හරි. ඔන්න ඔය සිදුවීම් ටිකෙන් පස්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ අර වැදගත්ම දේශනාව පටන් ගන්නෙ. ඕ. උන්වහන්සේ කියනවා හරියට වතුරට බහින කෙනෙක්ට බිය හතරක් ඇති වෙන්න පුළුවන් වගේ මේ ශාසනයට ඇතුල් වෙන කෙනෙකුට ඒ වගේම බිය හතරක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. හ්ම්. මොනවද ඒ බිය හතර? පළවෙනි එක තමයි ඌමි භය. ඒ කියන්නේ දිය රැල්ලෙන්, රළ පහරෙන් වෙන බය. දිය රැල්ලෙන් බය. ඒක ශාසනික ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒකෙන් අදහස් කරන්නේ ක්‍රෝධය, තරහව. විශේෂයෙන්ම තමන්ට වඩා ගුණවත්, තමන්ට වඩා අධ්‍යක්ීම් තියෙන සබ්‍රහ්මචාරින් වහන්සේලා අවවාදයක් අනුශාසනාවක් කරද්දී ආ ඒක පිළිගන්න බැරුව තරහ යන එකද? ඔව්. කවුද මේගොල්ලෝ අපිට උගන්වන්නේ? අපිත් ඉස්සර අනුන්ට අවවාද කරපු අය. වගේ අර මාන්නෙන් තරහෙන් ඒ අවවාදය ප්‍රතික්ෂේප කරනවා. ඒ තරහ නිසාම ශාසනයේ ඉන්න බැරුව හික්මීම අතෑරලා ගිහි බවට යනවා. ඒක තමයි ඌමි බය. හරි. එදකොට දෙවැනි එක? දෙවැනි එක කුම්බීල බය. ඒ කියන්නේ කිඹුලන්ගෙන් වෙන බය. කිඹුලු. ඒ මොකක්ද? ඒකෙන් අදහස් කරන්නේ උදර පරියාප්තිය. ඒ කියන්නේ කැමට තියෙන අධික ගිජුකම, රස තෘෂ්ණාව. ආ, කැම සම්බන්ධ දෙයක්? ඔව්. දැන් පැවිදි ජීවිතයේදී කැපදේවල්, අකැපදේවල් තියෙනවා. වළඳන විලාවල් ගැන නීති තියෙනවා. ඉතින් මේ විනය නීති පනවද්දී සමහර අයට හිතෙනවා අපෝ, gedare ඉද්දී අපි ඕන දෙයක් ඕන වෙලාවක කාලා බීලා හිටියා. දැන් මේ මොන කරදරයක්ද? හරියට කටට මොකවාඩම් දැම්මා වගේ කියලා. හ්ම් ඒ හික්මීම දරා ගන්න බැරව යනවා. හරියටම හරි. ඒ කෑමට තියෙන ගිජුකම නිසාම ඒ හික්මීම ප්‍රතික්ෂේප කරලා ආයෙමත් ගිහි ජීවිතයට යනවා. ඒක තමයි කුම්බීල භය. ඇත්තටම මේක අර විනයට අකමැති වෙන එක වගේ නේද? නීති රීතිවලට තියෙන අකමැත්ත. ඔව්, විශේෂයෙන්ම අර සැප විඳින්න තිබුණ අවස්ථා සීමා වෙනකොට ඇතිවෙන අකමැත්ත. හරි. තුන්වෙනි එක තමයි ආවට්ට භය. ආවට්ට භය. ඒ කියන්නේ දියසුලියට තියෙන බය? ඔව්, දියසුලිය. මේකෙන් අදහස් කරන්නේ පංචකාම ගුණයන්ට තියෙන ආශාව. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අර ලෞකික සැප සම්පත් වලට තියෙන දැඩි ඇල්ම. ඒක කොහොමද පැවිදි කෙනෙක්ට බලපාන්නේ? දැන් පිණ්ඩපාතේ වඩිද්දි හුණත් ඉන්ද්‍ර සංවරයක් නැතුව වටපිට බැලුවොත් පේනවා ගිහියෝ කොහොමද මේ පංචකාම සැප විඳින්නේ කියලා. එතකොට හිතෙනවා අපරාධය අපි මේ දුක් විඳින්නේ. අපිටත් gedere දේපල් තියෙනවා යාන වාහන තියෙනවා අපිටත් තිබුණා ওই වගේ සැප විඳිමින් ඒ අතරේ පිනක් දහමක් අරගෙන ඉන්න කියලා හිතලා අර පැවිදි ජීවිතයේ හික්මීම අතෑරලා දාලා ආයෙමත් ගිහි බවට යනවා. අනේ ඒක තමයි ආවට්ට භය. පංචකම සැප කියන දියසුලියට අහු වගේ. හරිම ගැඹුරුයි නේද? හතරවෙනි බය මොකද්ද? හතරවෙනි එක තමයි සුසුකා බය. මේකේ තේරුම අර මිනිකන මසුන්ගෙන් එමෙ නැත්තම් දරුණු මසුන්ගෙන් වෙන බය කියලා කියන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ? ඒකෙන් අදහස් වෙන්නේ ස්ත්‍රියට තියෙන ආශාව. ඒ කියන්නේ කාම රාගය. ආ රාගය. ඔව්. පිණ්ඩපාතේ යද්දී හරි වෙනත් අවස්ථාවක හරි අසංවර විදිහට ඇඳපැලඳ ගත්ත කාන්තාවක් දැකලා රාග සිතක් පහළ වෙන්න පුරුවන්. ඒ පහළ වුණ සිත দমনය කරගන්න බැරුව ඒකෙන් හිත කැළඹිලා ඒ නිසාම හික්මීම අතහැරලා දානවා. ඔව්. හික්මීම ප්‍රතික්ෂේප කරලා නැවත ගිහි බවටපත් වෙනවා. අන්න ඒක තමයි සුසුකා බය කියලා කියන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනෝ ගිහි ගෙයින් නික්මිලා මේ ශාසනයට එන කෙනෙක්ට මේ බියහකරට මුහුණ දෙන්න වෙනවා මේවා තමයි ප්‍රධාන අභ්‍යන්තර බාධක කියලා. ඉතින් මේ මුළු චාතුම සූත්‍රයම ගත්තහම හරිම වටිනා පාඩම් ගොඩක් තියෙනවා. අර මුලින් වන සිදුවීමෙන් විනය සම්වරය කොච්චර වැදගත්ද කියන එක. ඔව්. ඒ වගේම ශාක්‍යවරුන්ගේ සහ බ්‍රාහ්මයාගේ මැදිහත් වීමෙන් අනුකම්පාව සමාව දීම කියන කාරණාව ඊට පස්සේ අග්‍ර ශ්‍රාවක දෙනමගෙන් ප්‍රශ්න කරපුවම නායකත්වයේ වගකීම් සහ ඒවායේ ස්වභාවයක් අවසාද වශයෙන් මේ දේශනා කරපු බිය හතරෙන් පැවිදි ජීවිතේ විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක් තමගේ ජීවිතය යම් මිලක්කයක් කරා යනකොට හික්මීමක් ඇතිව ඉන්න උත්සාහ කරනකොට මතුවෙන්න පුළුවන් අභ්‍යන්තර බාධක ඒ කියන්නේ අර පරහව තෘෂ්ණාව, ලෞකික සැපට තියෙන ඇල්ම, කාමාශාවන් මේවා ගැන ලොකු අවබෝධයක් දෙනවා. මේවා ජය ගැනීමේ අවශ්‍යතාවය තමයි අවධාරණය වෙන්නේ. භික්ෂුන් වහන්සේලාත් මේ දේශනාව අහලා බොහොම සතුටු වුණා කියලා සඳහන් වෙනා නේද? ඔව් උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා කියලා සඳහන්. ඉතින් අවසාන වශයෙන් අපි කල්පනා කරලා බලන්න ඕන කාරණයක් තමයි මේ කියන සතරබිය. ඒ කියන්නේ මග පෙන්වීම වලට එරෙහිව ඇතිවෙන කේන්තිය, සැප සම්පත් වලට තියෙන අධික ගිජුකම, ලෞකික සැපවත් ජීවිතයේ තියෙන ඇල්ම සහ අර කාම රාගය. හ්ම් මේවා ඇත්තටම භික්ෂූන්ට විතරක් බලපාන දේවල්ද? එහෙම නැත්නම් යම්කිසි ඉලක්කයක් වෙනුවෙන් හික්මීමක් ඇතිව ජීවත් වෙන්න උත්සාහ කරන ඕනෑම කෙනෙකුට තමන්ගේ නූතන ජීවිතය තුලදිත් මේ බාධක වෙනත් මුහුණුවරකින් වෙනත් ස්වරූපයකින් හමු වෙන්නේ නැද්ද? ඒකනම් හිතන්න වටිනවා. අපේ අරමුණ වලින් අපිව පස්සට අදින අපේ ගමන වළක්වන අද කාලේ තියෙන දියරැලි කිමුල්ලු, දියසුලි සහ අර මිනිකන මසුන් මොනවා වෙන්න පුළුවන්ද කියන එක. ඔව් ඒ ගැන නැවත නැවතත් මෙනෙහි කිරීම වටිනවා කියලා මම හිතනවා.